ඊළඟට බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අහන්නම් YouTube මේ Zoom එකේ අහලා තියෙන ප්‍රශ්න ටික ස්වාමීන් වහන්සේ. සහම්පති මහා බ්‍රහ්මයා වගේ කෙනෙක් මනුෂ්‍ය ලෝකයට ඇවිත් කොහොමද මනුෂ්‍ය ලෝකයට අදාළව කය සකස් කරගන්නේ? මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා තින් කය සකසන්න දෙයක් නෑ සහම්පති මහා බ්‍රහ්මයාට මනුෂ්‍ය ලෝකයට ආවට පස්සේ මේ දහම් අසන්න රූප දකින්න අවස්ථාව තියෙනවා. ඉතින් බුදුවරු මුණ ගිහිලා ඒ බුදුවරුන්ට මේ බුදුරුන්ගේ දහම් අහසන්න බුදුවරු දකින්න ආරාධනා කරන්න ඒ කටයුතු කරන්න තින් බාධාවක් නැහැ. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ පංච ඉන්ද්‍රිය සහ පංච අභිඥා අතර වෙනස කුමක්ද? <laughs> පංචේන්ද්‍රිය කියන්නේ ඉතින් අසකනනාස දිව ශරීරයට පංචේන්ද්‍රිය කියනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවටත් පංචේන්ද්‍රිය කියලා කියනවා. මොකද ඒවා නිවන් දකින්න උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම. මේ එතකොට පංච අවිඥා කියලා කියන්නේ ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විඥාන පුබ්බේ නිවාසානුස්සති අ දිබ්බ චක්කෝ ඉද්දිවිද දිබ්බ චක්කෝ දිබ්බසෝත පරචිත්ත විඥාන පුබ්බේ නිවාසානුස්සති කියන පහට තමයි පංච අභිඥා කියන්නේ අභිඥා කියලා කියන්නේ විශේෂ ඥානය විශේෂ ඥානය. එතකොට ඒ ඒව සම්බන්ධව ඇති කරගෙන තියෙන විශේෂ ඥානයටයි අභිඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ නාම රූප ධර්මයන් Taman සමග එකට උපදින නාම රූප ධර්මයන්ට නායකත්වයේ දීලා අධිපතිත්වයේ දක්වන නාම රූප ධර්ම වලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා.